පාතා වේරමණී සික්ඛාපදං අදින්නාදානාවේරමනී සික්කාපදං අබ්‍රහ්මචරියාවේරමනී සික්කාපදං මුසාවාදාවේරමනී සික්ඛාපදං සුරාමේරය මජ්ජපමාදට්ඨානාවේරමනී සික්ඛාපදං විකාල භෝජනාවේරමනී සික්ඛාපදං නච්ච ගීතවාදිත විසුක දස්සනාවේරමනී සික්ඛාපදං මාලා ගන්ධ විලේපන धारन मण्डन विभूषणाट्टानावेरमणि सिक्खापदम् उच्चासयन महासयना वेरमणि सिक्खापदम् जातरूप රජත පටිගහනාවේරමනී සික්ඛාපදං ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා ද්වේ නාමකින් නාමං ච රූපං ච තීනි නාමකින් තිස්සෝ වේදනා චත්තාරි නාමකින් චත්තාරි අරිය සත්‍යානි පංචනාමකින් පංචුපාදානක්හන්ධා චනාමකින් ච අජ්ජත්තිකානි ආයතනානි සත්ත නාමකින් සත්ත බොජ්ජංගා අට්ඨනාමකින් අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ නවනාමකින් නව සත්තාවාසා දසනාමකින් දසහංගේහි සමන්නාගතෝ අරහති උච්චතිති අත්හි ඉමස්මින් කායේ කේසාලෝමා නකාදන්තා තචෝ මංසංනාරු අට්ටි අට්ටිමින් යංවක්කං හදයං යකනං කිලෝමකං තිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බෝලෝහිතං සේදෝමේදෝ අස්සුවසාකේලෝ සිංගානිකා ලසිකා මුත්තං මත්තකේ මත්තලුංගන්ති පටිසංකායෝනිසෝ චීවරං පටිසේවාමි යාව දේව සීතස්ස පටිඝාතාය උන්හස්ස පටිඝාතාය ඩංස මකස වාතාතප සිරින් සප සම්පස්සානං පටිඝාතාය යාව දේව හිරිකෝපීන පටිච්චාදනත්තං පටිසංකායෝනිසෝ පින්ඩ පාතං පටිසේවාමි නේව දවාය නමදාය न माण्डनाय न विभूषणाय यावदेव इमास कायास ठितिया यापनाय विहिंसुपहतिया බ්‍රහ්මචරියානුග්ගහාය ඉති පුරාණං ච වේදනං පටිහංකාමි නවං ච වේදනං න උපාදෙස්සාමි यात्रा च मे भविष्यति अनवाज्यता च पासुविहारो चाति पटिशङ्कायोनिशो सेनासनं पटिसेवामि यावदेव सीतस्स पटिघाताय उन्हस्स पटिघाताय ඩංස මකස වාතාතප සිරින් සප සම්පස්සානං පටිඝාතාය यावदेव उतु परिसय विनोदनां पटिसल्लानारामत्तां पटिसङ्कायोनिसो गिलानपच्चय भेषाज्य परिकाराम् පටිසේවාමි යාවදේව උප්පන්නානං වෙය්‍යාබාධිකානං වේදනානං පටිඝාතාය අභ්‍යාපජ්ජ පරමතායාති ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තත් तत्र को भगवा भिक्खु आमन्तेसि भिक्खवोति भदन्तेति ते भिक्खु भगवतो पच्चासोऽसुं भगवा एतदवोच දස ඉමේ භික්කවේ ධම්මා පබ්බජිතේන අභින්හං පච්චවෙක්ඛී තබ්බා කතමේ දස වේවන්නියම් හි අජ්ජූපගතෝති පබ්බජිතේන අභින්හං පච්චවෙක්හිතබ්බං පරපටිබද්ධාමේ ජීවිකාති පබ්බජිතේන අභින්හං පච්චවෙක්හිතබ්බං අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති පබ්බජිතේන අභින්හං පච්චවෙක්හිතබ්බං කච්චිනුකෝ මේ අත්තා සීලතෝ න උපවදතිතිී පබ්බජිතේන අභින්හං පච්චවෙක්ඛිතබ්බං කච්චේනු කෝමං අනුවිච්ච විඤ්ඤෝ සබ්‍රාහ්මචාරී සීලතෝන උපවදන්ති තී පබ්බජිතේන අභින්හං පච්චවෙක්කි තබ්බං සබ්බේහි මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති පබ්බජිතේන අභින්හං පච්චවෙක්හිතබ්බං කම්මත්සකෝම්හි කම්මදායාදු කම්මයෝනි කම්මබන්ධු කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යානං වා පාපකං වා තස්සදායාදෝ භවිසාමිති පබ්බජිතේන අබින්හං පච්චවෙක්හිතබ්බං කතම් භූතස්ස මේ රාත්ති දිවා වීති පතන්ති තී පබ්බජිතේන අභින්හං පච්චවෙක්හිතබ්බං කච්චිනුකෝහං සුඤ්ඥාගාරේ අභිරමාමීතිී පබ්බජිතේන අභින්හං පච්චවෙක්හිතබ්බං අත්හිනුකෝමේ උත්තරී මනුස්ස ධම්මා අලමරියඥාන දස්සන විසේසෝ අධිගතෝ සෝහං පච්හිමේ කාලේ සබ්‍රාහ්මචාරීහි පුට්ඨෝ න මංකු භවිසාමිති පබ්බජිතේන අභින්හං පච්චවෙක්ඛිතබ්බං ඉමේ කෝ භික්ඛවේ දස ධම්මා පබ්බජිතේන අභින්හං පච්චවෙක්ඛිතබ්බා ඉදම වෝච භගවා අත්තමනාතේ භික්ඛු භගවතෝ වාසිතං අභිනන්දුන්ති ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහරති ජේතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ अथ को अन्यतारा देवता अभिकान्ताय रात्या अभिकान्तवन्ना केवलकापाङ्गेतवनाङ् ओभासिन्वा येन भगवा तेनुपसङ्कामिसु उपसङ्कामित्वा भगवन्ताम् अभिवादित्वा एकमन्ताम् अट्ठासि ඒකමන්තං ඨිතාකෝසා දේවතා භගවන්තං ගාතාය අජ්ජභාසි බහෝ දේවා මනුස්සාචේ මංගලානි අචින්තයුං ආකංකමානසොත්තානං බුහි මංගලමුත්තමං අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං පතිරූපදේශවාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ථ සම්මාපනිදීච ඒතං මංගල මුත්තමං බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ සුභාසිතා ච යාවාචා ඒතං මංගල මුත්තමං මාතා පිතු උපාට්ඨානං පුත්ත දාරස සංඝහෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං දානං ච ධම්මචරියා ච ඥාතකානං ච සංඝහෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අපමාදෝච ධම්මේසු ඒතං මංගල මුත්තමං ගාරවෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤුතා කාලේන ධම්ම සවනං ඒතං මංගල මුත්තමං කන්තිච සෝවාචස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං තපෝච බ්‍රහ්මචාරියං ච අරිය සත්‍යාන දස්සනං නිබ්බාන සත්‍ති කිරියාච ඒතං මංගල මුත්තමං පුට්ඨාස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරාජං කේමං ඒතං මංගල මුත්තමං ඒතාදිසානි කත්වාන සබ්බත්තම පරාජිතා සබ්බත්ථ සොත්තිං ගච්ඡන්ති තං තේසං මංගල මුත්තමන්ති නක්ඛාතයක් භූතානං පාපග්ගහනිවාරණා පරිත්තසානුභාවේන හන්තු තේසං උපද්දවේ यानीद भूतानि समागतानि බුම්මානි වායානිව අන්තලික්ඛේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කාච්ච සුනන්තු භාසිතං තස්මාහි භූතානි සාමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාචරත් तोच हरन्ति ये बालिं तस्माहिने रक्षत आपमात्ता යං කිංචි විත්තං ඉදවාහුරං වා සග්ගේසු වායං රතනං පනිතං නනෝ සමං අත්ථි තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනිතං ඒතේන සච්චේන සුවාත්ති හෝතු කායං විරාගං අමතං පානීතං යදජ්ජගාසක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම් පිධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යම් බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචින් සමාධිමානන්තරිකඤ්ඤමාහු සමාධිනාතේන සමෝ න විජ්ජති ඉදම් පිධම්මේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ පුග්ගලා අට්ඨ සතම්ප සත්තා චත් තාරි ඒතානි යුගානි හොන්ති තේදක්හිනෙයියා සුගතස්ස සාවකා ඒතේ සුදින්නානි මහපලානි ඉදම්පි සංඝේ ඛතනං පානීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේසුප්පයුත්තා මනසාදල්හේන නික්කාමිනෝ ගෝතම සාසනම්හි ते पात्ति पात्ता अमतां विगायिह लाद्धामुधा निभूतिं भुञ्जमाना इदं पि सङ्घे ह्रतनां पानीतां एतेन सच्चेन सुवात् ති හෝතු යතින්දකීලෝ පටවිංසිතෝ සියා චතුබ්භිවාතේබි අසම්පකම්පියෝ තතුපමං සප්පුරිසං වදාමි यो आर्य साच्चानि आवेच्य पास्सति इदं पि सङ्घे ह्रतनं पानीतम् एतेन साच्येन सुवाद्धि होतु ये आर्य साच् චානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපි තේ හොන්ති බුසප්ප මාතා නතේ භවං ආට්ඨමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනං පානිතං ඒතේන සච්චේන සුවාත්ති හෝතු සහවස්ස දස්සන සම්පදාය තයත්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච शीलाभ्यतां वापि यादाद्धि किञ्चि चातुहपायेहि च विप्रमुतो च चाभिठानानि अभाभो कातुम् इदं पिसाङ्घे ඛතනං පනිතං ඒතේන සච්චේන සුවාද්ධි හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අභබ්බෝසෝතස්ස පටිච්චාදාය අභබ්බතාදිට්ඨ පදස්ස වුත්තා ඉදම්පි සංඝේ ක්‍රාතනං පානීතං ඒතේන සච්චේන සුවාත්ති හෝතු වානප්පගුම් වේ යතාපුස්සිතග්ගේ ගිම්හාන මාසේ පාඨ මාස්මින් ගිම්හේ තතුපමං ධම්ම වාරං ආදේශයි නිබ්බානගාමින් පරමං හිතාය ඉදම්පි බුද්ධේ රතනං පනිතං ඒතේන සච්ච චේන සුවාත්ති හෝතු වාරෝ වාරඤ්ඤු වාරදෝ වාරහරෝ අනුත්තරෝ ධම්ම වාරං ආදේසයි ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කීනං පුරාණං නවං නත්ති සම්භවං විරාත්ත චිත්තා ආයතිකේ භවස්මින් තේකීන බීජා අවිරුල්හි ඡන්දා නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම් මානිවා යානිව අන්තලික්හේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවාති හෝතු यानीध भूतानि समागतानि भुम्मानि वा यानिव अन्तालिखे තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවාත්තේ හෝතු යානිධ භූතානි සමාගතානි බුම්මානිවා යානිව අන්තලික්හේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවාති හෝතු නක්ඛාතයක් භූතානං පාපග්ගහනිවාරණා පරිත්තසානුභාවේන හන්තු තේසං උපද්දවේ කරණීය මත් කුසලේන යං තං සන්තං පදං අභිසමෙච්ච සක්කෝ උජුච සුජුච සුවචෝචස්ස මුදු අනතිමානී සන්තුස්සකෝච සුභරෝච අපකිච්චෝච සල්ලහුකවුත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප වගබ්බෝ කුලේසු අනනුගිද්ධෝ නච කුද්දං සමාචාරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවාදෙය්‍යුං සුඛිනෝ වා හේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා येकेचि पानभूताति तथा वा तावरा वा अनावशेषा දීඝාවා යේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුකතුලා දිඨාවා යේව අද්දිඨා යේච දුරේ වසන්ති අවිදුරේ भूता वा सम्भवेसि वा साभ्ये सात्ता भवन्तु सुखितात्ता न पारो पारां निकुब्येत नातिमान्येत कात्थचिनां काञ्चि व्यारोसना पाटिघसाञ्ज्ञा नान्यमान्यास दुःखमिध्येय माता यतानियां पुत्रां आयुषा एकपुत्रमनुराखे ඒවම්පි සබ්බ භූතේසු මානසං භාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මානසං භාවයේ අපරිමාණං උද්ධං ආදෝච තිරියං ච අසම්බාධං අවේරං අසපත්තං තිද්ධං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගතමිද්ධෝ ඒතං සතින් අධිට්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු දිට්ඨින් ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේයගේදං නාහි ජාතු ගබ්බසෙයං පුනරේතිති නක්ඛාතයක් භූතානං පාපග්ගහ නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේසං උපද්දවේ ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තේන කෝපන සමයේන සාවත්තියං අඤ්ඤතරෝ භික්ඛු අයිනාදට්ඨෝ කාලකතෝ හෝති අතකෝ සම්බහුලා භික්ඛු යේන භගවතේනුපසංකමින්සු උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසිදින්සු ඒකමන්තං නිසින්නාකෝතේ භික්ඛු භගවන්තං ඒතදවෝචුං ඉද භන්තේ සාවත් තියං අඤ්ඤතරෝ භික්ඛු අහිනාදට්ඨෝ කාලකතෝ හෝති නානුන සෝ භික්ඛවේ භික්ඛු චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරි සචේහි සෝ භික්කවේ භික්කු චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරෙය්‍ය නහිසෝ භික්ඛවේ භික්ඛු අයිනාදට්ඨෝ කාලං කරෙය්‍ය කතමානි චත්තාරි අහිරාජ කුලානි විරූපක්ඛං අහිරාජ කුලං ඒරාපතං අයිරාජකුලං චබ්්‍යපුත්තං අයිරාජකුලං කන්නාගෝතමකං අයිරාජකුලං නානුන සෝභික්කවේ බික්කු ඉමානිචත් තාරි අහිරාජ කුලානි මිත්තේන ඉත්තේන පරි සචේහි සෝ භික්කවේ භික්ඛු ඉමානි චත්තාරි අහිරාජ කුලානි මිත්තේන ඉත්තේන පරෙය්‍ය नहि सो भिक्खवे भिक्खु अहिनाधट्टो कालङ्करेय्य अनुजानामि भिक्खवे इमानि चत्तारि अहिराजकुलानि මිත්තේන චිත්තේන පරිතුං අත්තගුත්තියා අත්තරක්කාය අත්ත පරිත්තායාති ඉදම වෝච භගවා ඉදං වාත්වා සුගතෝ අතා පරං ඒතදවෝච සත්තා විරූපක්කේහි මේ මෙත්තං මෙත්තං ඒලාපතේහි මේ චබ්බ්‍යාපුත්තේහි මේ මෙත්තං මෙත්තං සංකන්හා ගෝතමකේහිච අපාදකේහි මේ මෙත්තං මෙත්තං දීපාදකේහි මේ චතුප්පදේහි මේ මෙත්තං මෙත්තං බහුපදේහි මේ මාමං අපාදකෝ හිංසී මාමං හිංසී දීපාදකෝ මාමං චතුප්පදෝ හිංසී මාමං හිංසී බහුප්පදෝ සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා සබ්බේ භද්‍රානි පස්සන්තු මා කංචි පාපමාගමා අපමානෝ බුද්ධෝ අපමානෝ ධම්මෝ අපමානෝ සංඝෝ පමානවන්තානි සිරිං සපානි අහිවිච්චිකා සතපදි උන්නානාභි සරබුමුසිකා කතාමේරක්කා කතාමේ පරිත්තා පටිකමන්තු භූතානි සෝහං නමෝ භගවතෝ නමෝ සත්තංනං සම්මා සම්බුද්ධානන්ති නක්ඛතයක් භූතානං පාපග්ගහ නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේසං උපද්දවේ ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති भदन्तेति ते भिक्खु भगवतो पाच्चासोऽसुं भगवा एतदवोच मेत्ताय भिक्खवे चेतो विमुक्त्या ආසේවිතාය භාවිතාය බහුලිකතාය යානිකතාය වත්තුකතාය අනුඩ්ඩිතාය පරිචිතාය සුසමාරද්ධාය ඒකාදසානි සංසා පාටිකංකා කතමේ ඒකාදස සුඛං සුපති සුඛං පටිබුජ්ජති න පාපකං සුපිනං පස්සති මනෝසානං පියෝ හෝති අමනුස්සානං පියෝ හෝති දේවතාරක්කන්ති නාස්ස අග්ගීවා විසංවා සත්තං වා කමති තුවටං චිත්තං සමාදියති මුඛවන්නෝ විප්පසීදති අසම්මූලෝ කාලංකරෝති උත්තරින් අපටි විජ්ජන්තෝ බ්‍රහ්මලෝකුපගෝහෝති මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමේ ඒකාදසානි සංසා පාටිකංකාති ඉදම වෝච භගවා අත්තමනාතේ භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති නක්කත යක භූතානං පාපග්ගානිවාරණ පරිත්තසානුභාවේන හන්තු තේසං උපද්දවේ පහූත භක්ඛෝ භවති විපවුතෝ සකාගරා බෞනං උපජීවන්ති යෝමිත්තානං නදුභති යං යං ජනපදං යාති නිගමේ රාජධානියෝ සබ්බත් පූජිතෝ හෝති योमितानं नादुभति नासचोरापसहन्ति नातिमन्येति कत्तियो සබ්බේ අමිතේ තරති යෝමිතානං නදුබති අක්කුද්දෝ සගරං ඒති සභාය පටිනන්දිතෝ ඥාතිනං උත්තමෝ හෝති යෝමිතානං නදුබති සක්කත්වා සක්කතෝ හෝති ගරුහෝති සගාරවෝ වන්න කිත්ති භතෝහෝති යෝමිත්තානං නදුභති පූජකෝ ලබතේ පූජං වන්දකෝ පටිවන්දනං යසෝකිත්තිංච පප්පෝති යෝමිත්තානං නදුභති අග්ගියතා පජ්ජලති දේවතාව විරෝචති සිරියා අජහිතෝ හෝති යෝමිත්තානං නදුබති ගාවෝතස පජායන්ති කෙත්තේවුත්තං විරුහති පුත්තානං පලමස්නාති යෝමිත්තානං නදුබති දරිතෝ පබ්බතාතෝවා හුක්කාතෝ පතිතෝ නරෝ චුතෝ පතිට්ටං ලබති යෝමිත්තානං නදුභති විරුල්හමූල සන්තානං නිග්‍රෝධමිව මාලුතෝ අමිතානප සහන්ති යෝමිතානං නදුභතිති නක්කතයක භූතානං පාපග්ගහ නිවාරණා පරිතසානුභාවේන හන්තු තේසං උපද්දවේ උදේතයං චක්ඛුමා ඒක රාජා හරිසවන්නෝ පඨ විපභාසෝ තං තං නමස්සාමි හරිසවන්නං පඨවිප්පභාසං තයජ්ජ ගුත්තා විහරේ මුදිවසං යේ බ්‍රාහ්මනා වේද ගුසබ්බ ධම්මේ තේමේ නමෝ තේච මං පාලයන්තු නමතු බුද්ධානං නමතු බෝධියා නමෝ විමුත්තානං නමෝ විමුක්තියා ඉමං සෝ පරිත්තං කତ୍වා මෝරෝ චරති ඒසනා අපේතයං චක්කුමා ඒක රාජා හරිස්සවන්නෝ පඨවිපබාසෝ තං තං නමස්සාමි හරිස්සවන්නං පඨවිපබාසං තයජ්ජ ගුත්තා විහරේ මුරත්තිං යේ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මං පාලයන්තු නමතු බුද්ධානං නමතු බෝධියා නමෝ විමුත්තානං නමෝ විමුත්තියා ඉමං සෝ පරිත්තං කତ୍වා මෝරෝ වාසම කප්පයිති නක්ඛතයක්ඛ භූතානං पापाग्गहानिवारणा हरितसानुभावेन हन्तु ते सङ् उपाद्दवे एवं मे सुतं एकं समयं भगवा सावात्थियां विहरति जेतवाने अनाथपिण्डिकास आरामे तेन कोपनसमयेन छन्दिमा देवपुत्तो राहुना असुरिन्देन ගහිතෝ හෝති අත කෝ චන්දිමා දේව පුත්තෝ භගවන්තං අනුස්සරමානෝ තායං වෙලායන් ඉමංගාතං අභාසී නමෝ තේ බුද්ධ වීරත්තු විපමුතෝ සීසබ්බදී සම්බාද පටිපන්නෝස්මි තස්සේ සරණං භවාති අතහ කෝ භගවා චන්දිමං දේව පුත්තං ආරබ්බ රාහුං අසුරින්දං ගාතාය අජ්ජභාසි තථාගතං අරහන්තං චන්දිමා සරණං ගතෝ රාහු චන්දං පමුංචස්සු බුද්ධාලෝකානුකම්පකාති අතකෝ රාහු අසුරින්දෝ චන්දිමං දේව පුත්තං මුංචිත්වා තරමානරූපෝ යේන වේපචිති අසුරින්දෝ තේනුපසංකමි උපසංකමිත්වා සංවිග්ගෝ ලෝමහට්ඨජාතෝ ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං තිතං කෝ රාහුං අසුරින්දං වේපචිත්ති අසුරින්දෝ ගාථාය අජ්ජභාසී කින්නු සන්තරමානෝව රාහු චන්දං පමුංචසී සංවිග්ග රූපෝ ආගම්ම කින්නු බීතෝ ච තිට්ඨසීති සතධාමේ ඵලේ මුද්ධා ජීවන්තෝ න සුඛං ලබේ බුද්ධ ගාථා බිගීතෝම්හි නොචේ මුංචෙය චන්දිමන්ති නක්ඛාතයක් භූතානං පාපග්ගහනිවාරණා පරිත්තසානුභාවේන හන්තු තේසං උපද්දවේ ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තේන කෝපන සමයේන සූරියෝ දේවපුත්තෝ රාහුනා අසුරින් දේන ගයිතෝ හෝති අතකෝ සූරියෝ දේවපුත්තෝ භගවන්තං අනුසරමානෝ තායන් වෙලායන් ඉමංගාතං අබාසි නමෝතේ බුද්ධ වීරත්තු විපමුතෝසි සබ්බදී සම්බාධ පටිපන්නෝස්මි තත්සමේ සරණං භවාති අත කෝ භගවා සූරියං දේව පුත්තං ආරබ්බ රාහුං අසුරින්දං ගාතාහි අජ්ජභාසි තථාගතං අරහන්තං සූරියෝ සරණං ගතෝ රාහු සූරියං පමුංචස්සු බුද්ධාලෝකානුකම්පකාති යෝ අන්ධකාරේ තමසී පබංකරෝ වේරෝචනෝ මණ්ඩලී උග්ගතේජෝ මාරාහුගිලි චාරං අන්තලික්හේ පජං මමරාහු පමුංච සූරියන්ති අතකෝරාහු අසුරින්දෝ සූරියං දේවපුත්තං මුංචිත්වා තරමානරූපෝ යේන වේපචිත්ති අසුරින්දෝ තේනුපසංකමී උපසංකමිත්වා සංවිග්ගෝ ලෝමහට්ඨ ජාතෝ ඒකමන්තං අට්ඨාසී ඒකවන්තං ඨිතං කෝ රාහුං අසුරින්දං වේපචිත්ති අසුරින්දෝ ගාථාය අජ්ජභාසී කින්නු සන්තර මානෝව රාහු සුරියං පමුංචසී සංවිගරූපෝ ආගම්ම කිනුභීතෝව තිට්ඨසීති සතධාමේ ඵලේ මුද්ධා ජීවන්තෝ න සුඛං ලබේ බුද්ධ ගාථා භිගීතෝම්හි නෝචේමුංචෙය සූරියන්ති නක්කතයක් භූතානං පාපග්ගානිවාරණ පරිත්තසානුභාවේන හන්තුතේ සං උපද්දවේ ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තත් तत्र को भगवा भिक्खु आमन्तेसि भिक्खवोति भदन्तेति ते भिक्खु भगवतो पच्चासोऽसुं भगवा एतदवोच भूतपुब्भं भिक्खवे देवासुरसङ्गामो समुपबुल्हो अहोसि अथ को भिक्खवे साको देवानमिन्दो देवे तावतिं से ආමන්තේසි සචේ මාරිසා දේවානං සංගාමගතානං උපජ්ජේය භයං වා චම්බිතත්තං වා लोमहंसोवा ममेव तस्मिन् समये धजागं उल्लोकेयात् ममं हि वो धजागं उल्लोकयतं यं भविष्यति भयं वा चम्भितत्तं वा ලෝමහංසෝවාසෝපයිස්සති නොචේමි දජග්ගං උල්ලෝකෙයාත අත පජාපතිස දේවරාජස්ස දජග්ගං උල්ලෝකෙයාත පජාපති සහිවෝ දේවරාජස්ස දජග්ගං උල්ලෝකයතං යං භවිස්සති භයං වා චම්භිතත්තං වා ලෝමහං සෝවාසෝ පහිස්සති නොචේ පජාපතිස්ස දේවරාජස්ස දජග්ගං උල්ලෝකෙයාත අතවරුණස්ස දේවරාජස්ස දජග්ගං උල්ලෝකෙයාත वरुणस्स हि वो देवराजस्स धजागं उल्लोकयतं यं भविष्यति भयं वा चम्भितात्तं वा लोमहंसो वा सोपहिष्यति नो चेवारुणास्स देवराजास्स धजागं उल्लोकेय्याथ अथ ईशानास्स देवराजास्स धजागं उल्लोकेय्याथ ईशानस्सहि वो देवराजस दजागं उल्लोकयतं यं भविष्यति भयं वा छम्भितत्तं वा लोमहंसो वासोपहिष्यति තංකෝපන භික්හවේ සක්කස්සවා දේවානමින්දස්ස දජගගං උල්ලෝකයතං පජාපතිස්සවා දේවරාජස්ස දජගගං උල්ලෝකයතං වරුණස්ස වා දේවරාජස්ස දජග්ගං උල්ලෝකයතං ඊසානස්ස වා දේවරාජස්ස දජග්ගං උල්ලෝකයතං යං භවිස්සති භයං වා චම්බිතත්තං වා लोमहंसोवासोपहीयेथापि नोऽपि पहीयेत तङ्किस हेतु सकोऽभि भिक्खवे देवानमिन्दो अवीत रागो अवीत दोषो अवीतमोहो भीरुच्चम्भि उत्रासि पालायीति अहञ्च को भिघवे एवं वदामि अचेतुम्हाकं भिघवे अरण्यगतानं वा හෘක්කමූලගතානං වා සුඤ්ඤාගාරගතානං වා උප්පජ්ජේය භයං වා චම්භිතත්තං වා ලෝමහංසෝවා මමේව තස්මින් සමයේ අනුසරෙයාත ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුසානං බුද්ධෝ භගවාති මමං හිවෝ භික්ඛවේ අනුසරතං යං භවිසති භයං වා චම්භිතත්තං වා ලෝමහං සෝවා සෝපහිසති නොචේමං අනුසරෙයාත අත ධම්මං අනුසරෙයාත ස්වාකාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ එහි පාසිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති ධම්මං හිවෝ භික්ඛවේ අනුසරතං යං භවිසති බයං වා චම්භිතත්තං වා ලෝමහං සෝවාසෝ පහිසති नो चेद्धम्मं अनुसरेयात् अथ सङ्घं अनुसरेयात् सुपटिपन्नो भगवतो सावकसङ्घो उजुपटिपन्नो भगवतो सावकसङ्घो ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤකේතං ලෝකසාති सङ्गं हि वो भिक्खवे अनुसरतं यं भविष्यति भयं वा चम्भितत्तं वा लोमहंसो वासो पहिष्यति तं තතාගතෝ භික්හවේ අරහං සම්මා සම්බුද්ධෝ විතරාගෝ විතදෝසෝ විතමෝහෝ අභීරු අච්චම්බි අනෝත්‍රාසි අපාලායිතිී ඉදම වෝච භගවා ඉදං වත්වා සුගතෝ අතපරං ඒතදවෝච සත්තා අරඤ්‍ය රුක මූලේවා සුඤ්ඤාගාරේව භික්ඛවෝ අනුසරේත සම්බුද්ධං භයං තුම්මාකනෝසියා නොචේ බුද්ධං සරෙය්‍යාත ලෝකජෙට්ටං නරසභං අත ධම්මං සරෙය්‍යාත නියානිකං සුදේසිතං නොචේ ධම්මං සරෙය්‍යාත නියානිකං සුදේසිතං අත සංගං සරෙය්‍යාත පුඤ්ඤකේතං අනුත්තරං එවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වාචම් භීතත්තං වා ලෝමහං සෝන හේසතිති නක්ඛත යක්ඛ භූතානං පාපග්ගහ නිවාරණා පරිත්තසානුභාවේන හන්තු තේසං උපද්දවේ